Thank you. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංසාරං නිරයං අගච්ඡි සං ඒත ලෝක මග මං පුනප් පුනං දුක්ඛමම්මිති පිරත්තාන යෝනියං නේකදාච උපිතං চিරං මයාති මේ සද්ධාවන්ත සත්පුරුෂ ඥාති මිත්‍රාදී දායක සමූහය මේ පින්වත් මහතා නමින් නිය පරලොව ගිය තමන්ගේ පියාණන් වන අප්පුහාමි මහතාටත් මෑණියන් වන ඩිංගිරිමණිකා උපාසිකා මහත්මියටත් සප ලබා දෙන අදහසින් පින්දීම පිණිස මේ වටිනා පින්කම සිදු කරන සත්පුරුෂ ධර්මයක් ඉෂ්ට කරන වාසනාවන්ත මොහොතක් පළමුවෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පිරිකර සහිතව දම්පැම් පූජා කරලා අනතුරුව ස්වාමීන් වහන්සේටද මේ ඇඳ උපකරණ සහිතව වටිනා ඇඳක්ද වටිනා සිවුරු පිරිකර සහිත වෙනත් පිරිකර ඇතුව පින්දපාත වශයෙන් දම් පිරිනැමීමෙන් ඊවර පින්දපාත සේනාසන කියන සිව්පස දානයේයිති පූජා රාශියක් මේ මොහොතේ පූජා පැවැත්වීමෙන් මහ පිං රැස් කරගෙන තවත් බණපද කීපයකටද කන් දීමෙන් ඒ පින තවත් වැඩි දියුණු කරගෙන පින් ලබා ගන්නත් පින් දීම පිණිසත් සූදානම් වෙන මොහොතයි මේ ධාතා දේශනා වදාලේ ගෞතම රහතන් වහන්සේ උන්වහන්සේ රජපෞලෙන් පැවිදි වූ නම රජදරු ඇවිල්ලා ඇව්වා ස්වාමින් වහන්සේ පාතහැරලා මහාන වුණේ මොකද? දරුවෙනි මං කිසිම අසතුටක් කමනාපයක් වෙන කරුණක් නිසා නෙමෙයි. මම කාරණා දෙකකටයි මහාන වුණේ. ඒ මොකද්ද? සංතරං නිරයන් අදච්චිසං සංසාරේ මම පරිසරණ අවස්ථාවල මම නිරාත් දුක් විඳා නිරේවල ගැටිලා බොහොම දුක් විඳා 136ක් නිරේවල් තියෙනවා කවුරුවත් හදන ඒවා නෙමෙයි හේතුඵල ධර්මයයි මේ ලෝකයේ පවතිනවා කියන්නේ මහ පොළොවල් මහ සමුද්‍රවල් අඳ ඉර ගස්වැල් දෙව් මිනිස් බ්‍රහ්මාදී දම්තාක් හිතක් හිතක් ඇති කොටසක් වෙයිද හිතක් හිතක් නැති ධර්ම සමූහ වෙයිද මේවා හේතුඵල ධර්ම අනුව නියාම ධර්ම අනුව සිද්ධ වෙන ඒවා කවුරුවත් කරන දේවල් නෙමෙයි ලෝකේ අන්තස්කල්ප 64ක් යනකොට ඒ කල්පයට සීමා වී පහළ වුණා ඉරහඳ මහ පොළොව ආදී සියල්ල නැති වෙලා අයමත්‍රමෙන් හැදෙනවා බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක ආදියත් මේ ලෝකයේ සත්‍යයන් පිළිබඳ අවශ්‍ය දේවලුත් හැදෙනවා. ඒ සියල්ලම හැදෙනවා. හේතුඵල ධර්මානුව මේ ලෝකවාසී සත්‍යය සිදු කරන নানা ප්‍රකාර අකුසල ධර්ම කරන කොටගෙන නිරේවල්සියා කොටසක් ඒ හේතුන් අනු ඇති වෙනවා. ධක්ම ලෝක කියලා කොටසක් ඒ හේතුන් අනු ඇති වෙනවා. යම් කිසි පදිංචි වෙන්න කෙනෙක් නැත්නම් ගෙයක් හදන කෙනෙක් නැහැ. පාවිච්චි කරන්න පුතුවක් හඳක් මේසයක් මේ අවශ්‍ය නැත්නම් ඒවා ලෝකේ ඇති වෙන්න හදන කෙනෙක් නැහැ. මේ අන්දමට ලෝකේ උපදින සත්ත්ව සමූහයා ඉන්න බැවින් ඔවුන්ගේ හේතුඵල ධර්ම අනුව ආ ඒ හේතු ධර්ම අනුවල පර ධර්ම වශයෙන් ඒ ඒ ලෝක පහළ වෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. එනිසා අකුසල ධර්ම අනුව ඒ වාට විපාක විඳින්න තැන් පහළ වෙනවා. කුසල ධර්ම අනුව ඒ වාට විපාක විඳින්න තැන් ලෝකේ පහළ වෙනවා. මේ ලෝකේ ධර්මතාවයි. ඉතින් දරුවෙනි මම ඒ නිරේවල දුක් විඳා. ඒ නිරේවල ඊටාම දුක්ඛිතයක විනාඩියක සැපක් නැහැ. ඒ වායේ බොහොම ආයුෂ වැඩි. සාමාන්‍ය 11 කාම භාවයේ ඒ තරම් ආයුෂයි තනක් ලෝක ධාතුවේම නැහැ. දිව්‍ය ලෝකෙත් නෑ මනුෂ්‍ය ලෝකෙත් නෑ නිරේක තරම් ආයුෂ තියෙන තන කාරණේ ආයුෂ වැඩි වෙන්නේ ඒ වායේ සත්‍යයන්ගේ නිතරම අකුසල් හේතු උපදින නිසා මුල් නිරේත සාමාන්‍ය මන් දෙවියන්ග 90 ලක්ෂයක් අවුරුදු සාතුරු මහා රාජික දිව්‍ය ලෝකේට අයිති ඒ පරමායුෂ 90 ලක්ෂයක් අවුරුදු මුල් මහ නිරේත එක දවසයි ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක් ඒ නිරේත ආයුතයි ඒ වාගේම දෙවෙනි නිරේත 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු එක දවසයි ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක් ඒ නිරේත පරමායුතයි තුන්වෙනි නිරේත මේ ආයුෂ සම් 14 කෝටි 40 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 2000ක් ඒ නිරේත ආයුසයි. හතරවෙනි නිරේත ආයුස මේ 750 කෝටි 60 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 4000ක් ඒ නිරේත ආයුසයි. පස්වෙනි නිරේත මේ 230 කෝටි 40 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 8000ක් ඒ නිරේත පරමායිතයි. හයවෙනි නිරේත 21 කෝටි මේ 960 ලක්ෂයක් අවුරුදු එක දවසයි ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 16000ක් ඒ නිරේත ආයිතයි. අත්ථ නිරේත අන්තස්කල්ප භාගයක් පරමායිතයි අතෙන් අතෙන් අභීති මහ නිරේත අන්තස්කල්පයක් පරමායිතයි ඉතින් ඔය අන්දමට ඒ නිරේක ගැටුණු සත්‍යයේ දුක බුදු පියාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ නිරාදුකේ ප්‍රමාණය පෙන්වන්න උපමාවක් කියමි ඊටාම දුෂ්කර දෙයක් අහවල් එක වගේ කියලා පෙන්වන්න දෙවිය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝක ආදී කිසි තැනක නැහැ ඒකේ දුක මෙහෙමයි කියලා පෙන්වන්න බෑ ඒ තරමට අප්‍රමාණ දුකයි ප්‍රමාණයක් කරන්න බැරි තරම් දුකයි එතකොට ස්වාමීන් වහන්සේ නමක් හිතුවා බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක් කීම අපහසුයි කීවා මිස බෑ කීවේ නෑ. ඒ නිසා සමහර උපමාවක් කියන්න පුළුවන් කමැද්ද කියලා හිතාගෙන දොත් මුදුන් දී ගඳගෙන අසනවා ස්වාමීන් වහන්සේ උපමාවක් කියන්න බැරිද? පුළුවන් මහාන මහාන යම් කිසි වැරදි කරුවෙක් රජ ළඟට කඳවාගෙන ආවා මේ රජ නියම කරනවා මේ තනත්තාට කිනිසි පහර 100ක් අනින්ද කියලා අර රාජ පුරුෂයාට නියම කරනවා දවල් අහනවා රජතුමා කොහොමද මේ වරදකාරයා තාම ජීවත් වෙනවද එහෙමයි ස්වාමීනි එහෙනම් දවාලුත් පාර සිනිසි පාර 100ක් යනපන් දවාලුත් තනිනවා හන්දාල යහනවා කොහොමද වර්ධ කරුවා තාම ජීවත් වෙනවද එහෙමයි ස්වාමීනි එහෙනම් තවසත් මේ කිනිසි පාර 100ක් යනපන් මහණෙනි කිනිසි පාර 300ක් අනුන් ලැබූ තැනත්තාට කිනම් දුකක් හෝ තපක් වුණාද ස්වාමීනි කිනිසි පාර 300ක් නෙමෙයි අර ඊටාම සියුම් සුදු යටි සම්මස් තපාගෙන යන කිනිස්සෙන් එකපහරක් ඇන්නාම එය දැනත්තාත් අප්‍රමාණ දුකයි ස්වාමීනි මරණය හා සමාන දුකයි සමහර විට මරණය වෙන්න පුළුවන් මහණෙනි දැන් උන්වහන්සේ පුංචි ගල් කැටයක් අරන් අසා වදාරන මහණෙනි මේ පුංචි ගල් කැටයේද ලොකු හිමාල කන්දද ස්වාමීන් වහන්සේ හිමාල කන්දද ලොකු ඔය පුංචි ගල් කැටයේද ලොකු කියලා බලන්ද අමුතියෙන් හිමාල කන්ද ළඟ ගිහිල්ලා තියලා බලන්ද දෙයක් නෑ බැලූ බැල්මට හිමාල කන්දෙන් 100න් 1000න් ලක්ෂයෙන් කෝටියෙන් පන්දුවක් ඔය පුංචි ගල් කැටේ තුල නෑ මහණෙනි මම ඔබලාට උපමාව පැහැදිලි කරන්නයි මේ කාරණේ දේශනා කළේ මහණෙනි මේ පුංචි ගල් කැටේ වගේ තමයි අර කිනිසි පහර 390 ලැබූ තනත්තාගේ දුකයි නිරාදුකයි සංසන්දනය කරලා ගලපලා සම කරලා බලනකොට මේ මේ කිනිසි පහර 300ෙන් ලැබූ දුක මේ පුංචි ගල් කැටේ වාගේ සුළු දුකයි නිරාදුක මීට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් ලක්ෂ ගුණෙන් ප්‍රකෝටි ගුණෙන් මේ වඩා වැඩි නිරාදුක මීට වඩා බොහොම වැඩි කියලා උන්වහන්සේ කාරණ්‍ය අවබෝධ කරවදාලා මේ අන්දමට නිරාදුපිතා දරුණී මේ සංසාරයේ පරිසරණ සත්‍යය 136ක් නිරාදුක් වල උපදවනවා ඒවා උපදවන අකුසල කර්ම බීජ ශක්ති චිත්ත සංකානේ දවසකට 10000ක් ගණන් එකතු වෙනවා නමුත් ඒවා ද්‍රව්‍යනේ ශක්ති විශේෂ පමණ නිසා ඒවා අසංඛ්‍ය ගණන් එකතු වුණත් කිසි වෙනසක් අමුත්තක් නැහැ ඒවා ශක්ති විශේෂ පමණයි බල විශේෂ පමණයි ගමක් උපදවන ශක්ති විශේෂ පමණ ඒවා මේ දාස් ගණන් කෝටි ගණන් අසංඛ්‍ය ගණන් තවත් අසංඛ්‍ය ගණන් ගොඩ ගැහුණා කියලා එහෙම මම කිසියම් උත්සක් නැහැ. ඉතින් ඔය අන්දමට එබඳු ශක්ති සත්‍යය තුල ආසා කෝපමාන ඊර්ෂ්‍යාදී පාප අදහස් නිසා නිතර පහළ වෙනවා. ඉතින් දරුවෙනි මම ඒ નિરાදුකට වැටිලා පව් සිදු වෙලා මම දුක් විඳා මම ඔබලා එක්ක අමනාපයකට මහාන වුණා නෙමේ ඒ નિરાදුකෙන් මං ගැලවෙන්නයි මහාන වුණේ හේත ලෝක මග මං පුනක් පුනං දරුනේ දරුවෙනි මං නොඑක් නින්දිතාහා රති പ്രേතාත්ම භාවල මං උපන්නා නානා ප්‍රකාර කොටස් ඇති പ്രേතාත්ම වල මං ඉපදිලා දුක් විඳා එනම් ඒ මේ නොඑක් නින්දිත ආහාර ඇති പ്രേත ලෝකයන් වචනේට උදාහරණයක් වශයෙන් බරණස් නුවර සද්දා සම්පන්න බමුණෙක් සිටියා මේ බමුණා ඊටාම ගුණවන්තයි ශ්‍රද්ධා සම්පන්නයි දිනපතා භික්ෂු සංඝයාට දන් දෙනවා බුදුරජාණන් වහන්සේට දන් දෙනවා දුගී මගී යාචකාදීන්ට දන් දෙනවා ඉතින් පිට රටකට ඈත රටකට යන්න වෙලා බැමිණිට කිව්වා මම යනවා මම ඉන්න කාලේ වාගේම උඹ දානේ දීපන් කියලා ගියා. බැමිණි කිසිම ශ්‍රද්ධාවක් නැහැ මසුරු මලින් යුක්තයි දන් දෙන්න කැමති නැහැ. කියන දේ Taman හොඳට කාලා බීලා සැපසින්ද කැමතිවා මිස දන් දෙන්න ප්‍රිය නැහැ. ඉතින් මොකද කළේ පළමුවෙන් භික්ෂු සංඝයාට දෙන දානේ නැවැත්තුවා. දුගී මගී යාචකාදීන් ආපුහාම නපුරු අසභ්‍ය වචන කියලා එලවා ගන්නවා. මරණයෙන් පස්සේ දැමිනී ප්‍රේතියක් කියලා උපන්න. දැන් එතකොට මොනවාද ආහාර? අනුන් හූරලා දාන සොටු. අනුන් කාරලා දාන සෙම. ඔය තලවල් වල යම් යම් සතුන් මැරිලා ඉදිමිලා කුණු වෙලා ඕජාව ගලනකොට ඒ ඕජා උරාබනවා. ආන් ඒවා තමයි නින්දිතාහාර. එතකොට දැන් මොකද කාරණේ? Tamange gedara නැද්ද? කටිසලු නැද්ද? සුවඳ අල්හාලේ නැද්ද? ඕනෑ දේවල් කියන. ඇයි දැන් ඒවා පාවිච්චි කරන්න බැරි? ඒවා මිනිස්ය සැපයේ තයිති දේවල් පාවිච්චි කරන්ද කුසලෙන් උපම් මිනිසෙකුට මිස අකුසලෙන් උපම් പ്രേතාත්මයක ලැබූ කෙනෙකුට ඒ ඇඳන් පාවිච්චි කරන්ද ඒ පුතුමේස පාවිච්චි කරන්ද රම්මුදු පලන්දින්ද රම්මාල පලන්දින්ද තමන් කලින් ඇඳ කසීසලු අඳින්ද තමන් ආහාරගත් සුවඳ අල්හාලේ බත් කැමට දැම්බ ආන් ඒක තමන්ගේ දේ තමන්ට දෙවෙනි ආත්මي අහිමි වුණා නමුත් ඉන්න වෙලාවේ කල්පනා කළේ නැ කාරණේ මොකද මේ ලෝකයාගේ సంతානය මේ වතුරේ ගිලිච්ච කෙනෙක් වාගේ කෙලෙස් වලින් ගහිලා පවතින්නේ පරලොව පෙනෙන්නේ නැ මරණය පෙනෙන්නේ නැ ඉපදීම පෙනෙන්නේ නැ තමන් ලැබූ ජීවිතයේ දිගටම මේ ආකාරයයි කියා ඔවුන්ට වැටහෙනවා මනුෂ්‍ය ජීවිතයෙන් සංසාරයේ මනින්ද හොද නැහැ කියලා Tamanද වැටහෙන්නේ නැහැ. බඩ පිරෙන්න කෑම කාපු කෙනෙක් අනුවන නම් හිතනවා දැන් ඉතින් අය හම්බු කරන්න ඕනේ නැහැ. දැන් ඉතින් බඩ දැන් අය බඩ වින්නක් නැහැ කියලා හිතුවොත් එයා ඥානවන්ත නෙමෙයි. පැය ගණනකින් අය බඩගින්න ඇති වෙනවා කියලා දන්නා නිසා අය හම්බු කරනවා. ඒ වාගේ මනුෂ්‍ය ජීවිතයේ මනුෂ්‍ය සපතාවකාලිකයි. දෙන පාපයකින් අපායක මං උපදින්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයෙන් සංසාරයේ මනින්ද හොඳ නැහැ. මේ ජීවිතේතාවකාලිකයි. හිත අස්තෙත් හැටිය මල කඳක් වෙලා නෑයෝ අදිහිල්ලා සොහනේ හක දාන අල්මාරියේ තියාගන්නේ නැහැ. සිටියේ තියාගන්න හිතපු තැනට පවා යන්න බයයි. ආන් හිත අත්‍යත් පැටිය මල කඳක් වුණාම කාගේවත් හිතක් නැහැ ගිහිල්ලා සොහනේ දානවා. ඔය ආකාර නිසා මම ඊට පෙර ආත්ම පින් කරගන්න ඕනේ කියා ආන් අරයාට ඥානේ නැති වුණාර බැමිනිට මොකද කාරණේ ධර්මයේ දන්නේ නැහැ ඥානේ නැහැ ඒ නිසා තමන් තේරුම් ගත්තා නම් මේ gedara මට తాවකාලිකයි දැන් Tamanta 55ක් නම් වයස 55න් එයා වෙනින් තැනක හිටියේ. දැන් එතන Tamandන ඒ වාගේ මෙතනින් මැරිලා වෙනින් තැනක උපන්නාම මේවා මත උරුමන తాවකාලිකයි ශරීර කූඩුවක් මට පරලොව ගෙනියන්න බෑ. ඒවා මල කඳන් වෙලහක දාන කුණපවල් පමණයි. ඒ නිසා මේක මන් තේරුම් අරගෙන මට පරලොවට මම පිහිට වෙන පිනක් කරගන්න ඕනේ කියා ආන්නර කල්පනා වුණේ නැහැ. ඒ නිසා පින්කලේ නැහැ. පින් කරනවා කියන්නේ අමුතුවෙන් දෙයක් නෙවෙයි හැම වෙලාවෙම ඥානවන්ත සත්පුරුෂයාට පින් හිත් උපදවන්න පුළුවන්. ඒක ඉදිරියට විස්තර වෙනවා. නමුත් ඒ දැමිනිට එහෙම ධර්මයේ දන්නේ නැහැ. ධර්මඥානේ නැහැ. නුවණ නැති නිසා ආහාර හොඳට කාලා බීලා හඳුන් ඇඳලා ශරීරය හොඳට සපවත් කරගෙන අන්දමට සරසමින් හිටියා අන්තිමේට දැන් මොකද වුනේ දැලි අඟුර වාගේ දත් විලිස්සිලා මෙරවිලා මේ අඟ අඟුර වාගේ ගිනි නිමිත් අඟුර වාගේ අර විරූප ශරීර කූඩුවක් ලැබුණා මේ අන්දමට ආ මේ ජීවිතයේ ස්වභාවය Tamande හිතන්න බැරි වුණා. නින්දිතාහාරති කියන්නේ අදහස් කරන්නේ ඒකයි. තව ඉතින් പ്രേත කොටස් සම්බන්ධව പ്രേත වස්තු වර්ණනාවේ ඒවා ඉතින් කියන්න වෙලා මදි. මේ නොයෙක් പ്രേත කොටස් යන්නින් අදහස් කරන්නේ പ്രേත කොටස් එකක් නෙවෙයි নানা ප්‍රකාර പ്രേත කොටස් සමහර പ്രേත කොටස් ඉන්නවා කුප්පිපාසික කියන්නේ බඩගින්න තෙම්සොටුවත් ආහාරන සමහර പ്രേතයන් මේ එක අවුරුදු දහස් ගණන් අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් සමහර പ്രേතයන් කල්ප ගණන් ආංශෙන් සොටුවත් ආහාරන තු වාසය කරනවා දෙම්පතුවත් ආහාර නැහැ. කිසිම එහෙනම් කොහොමද ජීවත් වෙන්නේ? කර්ම ශක්තියෙන් ජීවත් වෙන්නේ. තමාක ලකුසල ශක්තියෙන් මැරෙන්නේ නැහැ. එසේනම් දුක නැද්ද? බඩගින්න නැද්ද? පිපාසය නැද්ද? පිපාසය බඩගින්න සී අන්තිමටම මේ තියෙනවා මොදතම බඩගින්න තියෙනවා වතුර පිපා තියෙන. නමුත් මොකද වෙන්නේ? සමහර විට ගංගාවකට වතුර බොන්න ගියාම වතුර හිඳිලා යන වතුරනේ. ඒ විදියටයි මේ තියෙන වතුර ටික බොන්න බෑ තියෙන කෑම ටික ගන්න බෑ ආන් අකුසල විපාකයක ඇති සමහර പ്രേතයන් තල්ගස් දෙල්ුණා වාගේ තන්තන් වල ගැටිලා ඉන්නකොට කර්ම වේගෙන් ඇහෙනවා බත්තන්ද වරෙල්ලා වතුර බොන්න වරෙල්ලා නැකිටින්න බෑ බොහොම අමාරුවෙන් එහින් මෙහින් අත තියලා නැගිටලා දුවගෙන දුවගෙන සතපුන් ගණන් ගියාම කර්ම වේගෙන් ඇහෙනවා බත් නෑ වතුර නෑ හදාගෙන වැටෙනවා ආන් අර പ്രേත ලෝකයේ ස්වභාවය. ඉතින් දරුවෙන් මේ දුක්ඛිත പ്രേත ලෝකයෙන් ගැලවෙන්නයි මම මහාන වුනේ. ඒ පමණක් නෙවෙයි මේ නොයෙක් මේක ධාත බුසිතං තිරං මය දුක්ඛ මම් හිති තිරච්ඡාන යෝනියං මම නොයෙක් ආකාර දුක් ඇති තිරසං ආපායේ උපන්නා බුදු පියාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ පෞකල සත්‍යය තන කෙල කාලා ජීවත් වෙන ගිරිසරක් ආදී සතුන් අතර උපදිනවා. මහණෙන් ඒ පව් කළ සත්‍යයා මේ මස්කසුබු ආදී දියේ වසන සතුන් අතර උපදිනවා. මහණෙන් ඒ පව් කළ සත්‍යයා මේ මහ පොළොව අන්ධකාරයේ තුල පණු ආදී සතුන් වෙලා උපදිනවා. මහණෙන් ඒ පව් කළ සත්‍යයා කුණුවල උපදිනවා. එතකොට රජවරුන් වෙලා සිටුවරුන් වෙලා හිටපු හොඳට රාජ භෝජන සිටු භෝජන ගත්ත හත්තයන් පව් ආසන් මරණා සම්නි ඉදිරිපත් වීමෙන් තමාගේ මාලිගාවේ කුණු කාණු වලේ පණුවන් වෙලා උපදිනවා තමන්ගේ වැසිකිලි වලේ පණුවන් වෙලා උපදිනවා මල කුණු වල පණුවන් වෙලා උපදිනවා අනුන්ගේ බදවල් වල පණුවන් වෙලා උපදිනවා නොඑක ආකාර ගිරිසරක් ආදී කුණපයන්හි පණුවන් වෙලා උපදවනවා පහළ ගොඩවල් වල පණුවන් වෙලා උපදවනවා මේ ආකාරයෙන් මේ පෞකල සත්‍යය නානා ප්‍රකාර දුකටපත් වෙනවා මහන්නි මං ඔබලාට උපමාවක් දේශනා කරමි මහණෙනි යමේ බර පරත්තේක වියගහක් දෙකට කැඩුනාම ඒ ඒ අනික් වියගස් කැබැල්ල කෙනෙක් ගිහිල්ලා මහ මුහුදට දානවා ඒ දැම්ම වියගස් කැබැල්ලේ එක සිදුරයි පවතින්නේ ඒ ගියගස් කැබැල්ල මහ මුහුදට දැම්මහම ගොඩ නොද මාතික වෙලාවක් අර මහ මුහුදේ කැරකි කැරකි තියෙනවා මහණෙනි ඒ වෙලාවට මේ කන කැස්බෑවේ උඩට එනවා මේ උඩට එන කන කැස්බෑවා එන වෙලාවට අර ගියගස් කැබැල්ල නිශ්චලව ඔහුගේ හිත උඩට එන්න ඕන ඒ ආපු ගමන් කන කැස්බෑවා Tamange හිත සහ බෙල්ල මහණෙනි අර වියගස් තැබැල්ලේ සිදුරෙන් ඔහුට ඇතුල් කරගන්න පුළුවන් වෙනවාද ස්වාමීන් වහන්සේ සමහර විට එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙන බැරි නෑ. ඉතින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වදාරන අතෝ දුර්ලභතරං භික්කවේ මනුස්සත්තං වදාමි මහණෙනි මේත වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් ලක්ෂ ගුණෙන් අමාරුයි මේ සතර ආපායක උපන් සත්‍යේකුට නැවත මිනිසත් බවක් ලබනවා කියන කාරණේ අර කනකස්දාවා වියසිදුරෙන් Taman හිත සහ බෙල්ල අතුල් කර ගන්නවාට වඩා සිය දහස් ගුණෙන් අමාරුයි කියා වදාලා නැවත මිනිස්සෙක් වෙන එක සතර ආපාය උපන් සත්‍යයකට මොකද කාරණේ සිංහිත් උපදවන්න බෑ දැන් අපේ අපි හාල් ලිපේ තිබ්බහම වතුර නටනකොට උණු වෙලා ඒ සමග ගමන් කරන බත්තුලක් බත්තුළු වාගේ අර මේ කැකෑරෙමින් පවත්නා ලෝකද ජලාශයේ වැටිලා වෙන දම දම පිච්චි පිච්චි හාට මෙහාට ගමන් කරන නිරිසතාට දන් දෙන්න පුළුවන්ද? සිල් සමාදන් වෙන්න භාවනා කරන්න පුළුවන්ද? බුද්ධාන්තර ගණන් සාපිපාසා දෙකෙන් පෙළෙන අඳ අඳා ඉන්න බොහෝ දෙයකට පත් වෙලා ඉන්නේ പ്രേතයාට දන් දෙන්න පුළුවන්ද සිල් සමාදන් වෙන්න පුළුවන්ද නයිපලොන් කොටි වලස්ස ආදී පිරිසංගත රත්යන්ද දන් දෙන්න පුළුවන්ද මේ කලාතුරකින් අර සංසාරේ පාරමිතා පිරූ මහෝත්තමේ පිරිසං ආත්මයක උපන්නාම ಗುಣ පුරුද්ද නිසා කලාතුරකින් තින් හිත් උපදවන්න බැරි නෑ පුළුවනි ඒක බොහොම කලාතුරකින් අසංඛ්‍ය ගණන් සත්‍යයන් අතරින් අර එදා වඳුරා මී වදේ පිළිගැන්වීම ගෙම්බා බණ ඇසීම ආදිය බොහොම කලාතුරකින් වෙනේවා. ඉතින් ඒ නිසා මේ සතර ආපායේ සත්‍යයන්ද කුසල් උපදවන්න බෑ. ත්‍රිසංගත සතාට තියෙන්නේ කාරණා තුනයි. විතරම කෑම ගන්න අදහසයි ලෞකික සැප විඳීමයි මරණ බයයි කියන මේ කාරණා තුන මිසක් කින් කියන හැඟීමක් ඒ සතුන්ට නැහැ. පරලොව කියන හැඟීමක් ඒ සතුන්ට නැහැ. කිම්පවුයන් දැනීමක් ඒ සතුන්ට නැහැ. කෙලසකින් නම් කුසල් හිතක් ඔවුන්ට උපදවන්න පුළුවන් වේද? ඉතින් ධර්මනි මං ඔබලා ඒ කමනාපයකට වෙන අදුපාඩුවකට මහාන වුණා නෙමෙයි. මේ තිරිසං අපායෙන් ගැලවෙන්නයි මම මහාන වුණේ. ඊළඟට උන්වහන්සේ වදාරනවා මානුසෝපිත භවාභිරාජිතෝ සග්ගකාය මගමං සතින් සතින් දරුවැනි මම සමහර විටක ඇතම් විටක කලාතුරකින් දෙවියෙක් වෙලා උපන්නා මිනිසෙක් වෙලා උපන්නා බ්‍රහ්මයෙක් වෙලා උපන්නා ඒ කල් සකින් සකින් කීවේ කලකට වතාවක් කියන එකයි බොහොම කලාතුරකින් කියන එකයි මොකද එහෙම කියන්න හේතුව නිරේ උපන් වාර ගන්න වැඩි නිසායි සත්‍යයක් ගැන බලනකොට බුදු පියාණන් වහන්සේ වදාලා නියපොත්තට පස්තිකක් අරගෙන මහණෙනි මේ නියපොත්තේ පද්ද වැඩි මහ පොළොවේ පද්ද වැඩි ස්වාමින් වහන්සේ නියපොත්තේ පස්තිකයි මහ පොළොවේ පස් වැඩි මහණෙනි මේ නියපොත්තට ගත්ත පස්තික වගේ තමයි මේ මිනිසුන් නැරිලා නැවත මිනිසුන් අතර උපදින සත්ත්වයන් ඉතිරි පස් පොළොවේ පස් වාගේ තමයි සතර ආපායේ පුරවන සත්ත්වයෝ මේ මහ පොළොවේ පස් වාගේ බොහොම අනන්තයි බොහොම ටික දෙනයි මේ නියපොත්තට ගත්ත පස් ටික වාගේ ටික දෙනයි මිනිසයා මැරිලා නැවත මිනිස් ලොව උපදින්නේ එතකොට අංකාරනේ මොකද කුසල් හිතක් උපදවා ගන්න බැරි නිසා එතකොට කුසල් හිත අපට උපදවා ගන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන. දැන් අපට කුසල් හිත උපදවන්න පුළුවනි. හැම වෙලාවෙම කුසල් හිත් උපදවන්න පුළුවනි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අරමුණු කරගෙන අපි උදේට අපේ තියෙන හැටියකට යම් තැනක මානසිකක් හදලා පූජා කරනකොට කුසල් හිතක් උපදිනවා. ඒ වාගේම gedara මේ දරුවන් මව්පියන්ද වඳිනකොට උදේට ආං කුසල් හිත් උපදිනවා. සාමිද්ව සාමි පුරුෂයාට වඳිනකොට ආං කුසල් හිත් උපදිනවා. තුනුරුවන්ට වැඩිහිටියන්ට වතාවත් කරනකොට කුසල් හිත් උපදිනවා තරහක් එන්න කාරණයක් ආපුවාම තරහ ගන්න කෙනෙක් නෑ කාටද තරහ ගන්නෙ බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දකපු දෙයක් අපට වදාලා කෙනෙක් අනත්තා සබ්බේ ධම්මානත්ත හැම දෙයක්ම අනාත්මයි සත්‍යයක් බුද්ධලේක් නෑ කාටද තරහ ගන්නෙ මේ ශරීරයේ තියෙන මේ සම්මස් ලේනහර ඇටකටු ආදී ඒවා කුණු රූප ගොඩක් පමණයි ඒ කුණු රූප සත්‍යයක් පුජ්‍යලයක් නෙමෙයි මේ යම් කිසි වරදක් කරන්නේ වැරදි හිතයි කෙලෙස් හිතයි ඒ හිත සත්‍යයක් පුජ්‍යලයක් නෙමෙයි තරහ ගන්න කෙනෙක් නෑ ආන් තමන් තරහ නිවාග එහෙම හිතනකොට මොකද වෙන්නේ කාමාවචර කුසල් හිතක් උපදිනවා අඤ්ඤ සමාන 13යි සෝබන සාධාරණ චෛතසික 19 ප්‍රඥාවයි කියන චෛතසික 33ක් සහිත මහා කාමාවචර කුසල් හිතක් උපදින ආන් කුසල් හිතක් උපදවා ගන්න ආකාරය ආසා කරන් අමුතු කෙනෙක් නෑ දෙයක් නෑ හැමේ සත්‍යයක් නෑ හැම හැම විතරයි මස් මස් විතරයි සත්‍යයක් පුජ්‍යලයක් නෑ ඇතකටු ඇත සැකිල්ල ඇත සැකිල්ල විතරයි සත්‍යයක් පුජ්‍යලයක් නෑ මේ සුදු සිවි පතල ලේ මස් නහරවල් ඒවා ඒ සත්‍යයේ කුජලේක නැ සෙම්සතු ආදී සත්‍යයේ කුජලේක නැ ආසා කරන්න දෙයක් නැ කුණු ගොඩකට අලුන් කිරීම තවර පළද්ද ආදී වශයෙන් හිතනකොට අකුසල් හිතක් උපදිනවා මේ තරහ පාපයක් මේ කකුසලයක් මට සසර දුක් ලැබෙනවා මං තරහ නිවා ගන්න ඕන ඉවසන්න ඕන ඉවසමින් මං ශාන්ති පාරමිතාව පුරුමි කියනකොට කුසල් හිතක් උපදිනවා. ඉතින් ඔය ආකාරයෙන් තමන් කුසල් හිත් උපදවන්න පුරුදු වෙන්න ඕන. තම එතකොට අකුසල් දුරු වෙලා කුසල් හිත් පහළ වෙනවා. මේ ශරීර කූඩුව මේ කුණ හත දාලා යන කුණක් පමණයි. මේකට බනින කෙනෙක් දනපුවාවයි. නින්දා කරන කෙනෙක් නින්දා කළාවයි. අහක දාන කුණක් මම නෙවෙයි මම නම් ඇයි පරලෝ මට මැරෙන වෙලාවේ මං කංග දුන්නා බොණ්ඩ දුන්නා බේතේ දුන්නා මම ගෙනියන්න ඕනේ කියලා මේ ශරීර කූඩුව පරලොවට අවමාන තේනුවක දෙයක් ගෙනියන්න බෑ ඇයි අයිතියක් නැහැ අහක දාන කුණක් පමණයි අහක දාන කුණකට දැන්නට ඇයි මං තර මම කියලා තරහා ගන්නේ මම කියලා හිතීම දිත්‍ති කියන අකුසල চৈতසිකේ නිසා උපදින එකක් ඒකත් පාපයක් බව බුදු පියාණන් වහන්සේ අකුසල චෛතසිකයක් වශයෙන් දේශනා කළා මම කියන වරු දැකිල්ල නැත්තම් මට දැන්නා කියන අදහසක් උපදින්නේ නැහැ ඒ නිසා මේ ඇත්ත දකින ඥානය මං උපදවාගෙන ඇත්ත දකින්න ඕනේ ආන් එතකොට දැන් ඒ තනත්තා අර ප්‍රඥා චෛතසික ඇතුළු කුසල් හිතක් ඉපදිලා සත්‍ය දැකගෙන අර අකුසලයෙන් බේරුණා ඔය අංගමත අපට නිතර උපදින අකුසල් ගැන හිතමින් අපි හොඳ හිත් උපදවන්න ඕන. දැන් එතකොට අකුසලයේ දුරු වෙලා කුසල් හිතක් උපදවා ගත්තා. නමුත් බුද්ධ ශාසනයක් ලැබුණු කාලයේ එහෙම කුසල් හිත් උපදවන්න ගැනීමක් නැහැ. ඒ නිසා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, පින් නැහැ, පව් නැහැ කියන මිත්‍යා දෘෂ්ටි ඝනාන්ධකාරයෙන් අඳුර වෙච්ච කාලයක මේ කුසල් හිත් උපදවන්න බෑ. ආන් ඒ නිසා සත්‍යයට අකුසල් වැඩි කුසල් ටිකයි. ඒ නිසා අපාය උපදින වාර ගණන වැඩි. දෙවියන් මිනිසුන් වෙලා උපදින වාර ගණන අඩුයි. කලාතුරකින් තමයි දෙවියෙක් වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි මෙලේ උපන් වාර ගැන හිතනකොට සිය වාර ගණන් දහස් වාර ගණන් ලක්ෂ වාර ගණන් ආ නිරේ උපන්න මිනිසක් බව ලබලා තියනවාද කියලා බැලුවොත් සමහර විට වරක්වත් නැහැ ආන් කලාතුරකින් අයත් බලනකොට මිනිස්සෙක් වෙලා ඉපදිලා හිටියා. പ്രേත ලෝකයේ සිය වාර දහස් වාර ගණන් උපන්න මිනිසෙක් වෙලා ලැබූ වාර ගණන බලනකොට මොකක්වත් නෑ. මිනිසෙක් වෙලා ඉපදිලා නෑ. අයත් කලාතුරකින් බලාගෙන බලාගෙන යනකොට ආන් මිනිසෙක් වෙලා බොහොම කලාතුරකින් ඉපදිලා ඉන්නවා. හරියට මේ පොළොව මැණික් හොයන්නා වාගේ. බොහොම දුර්ලභයි මැණික් හැමතැනම නෑ. ඒ වාගේ මිනිසත් බව ආන් දුර්ලභයි. ඊළඟට තවත් දිගට බලනකොට තිරිසං ආත්මයේ සත්‍යය ඉපදුනා සිය වාර ගණන් දහස් වාර ගණන් මිනිසක් බව ලැබුවාද කියලා බලනකොට අනේ මිනිසෙක් කියලා ඉපදිලා නැහැ. තවත්ම දිගට බලනකොට කලාතුරකින් මිනිසෙක් වෙලා උපන්න. එසේනම් මේ මිනිසත් බව අප්‍රමාණ ගණන් ලැබුවා කියලා කියන්නේ මොකද? වාර ගණන වැඩි නිසා කොහොමද වාර ගණන වැඩි වෙන්නේ හේතුව? අලමතග්ගෝ යං භික්කවේ සංසාරෝ උබ්බාකෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං මහණෙනි අවිද්‍යාවෙන් ගහිලා තණ්හාවෙන් බැඳිලා ඉමක් කොනක් නැති මේ සංසාරي උඹලා සැරිසරුවා වදාළ නිසා උපං වාර ගණන අප්‍රමාණ නිසා මිනිස් වෙලා උපන් වාර ගණන එකතු වෙනකොට අප්‍රමාණ වාර ගණන් වෙනවා. ඒ නිසා මේ මහ පොළොවේ මල කුණ නොවැළලූ තනක් අසුවල් තනයි කිය ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. අසවල් තන හිතියේ නෑ කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. එහෙමයි මේ සංසාරයේ ස්වභාවය. ඒක පැහැදිලි කරන්ද දිනක් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ලොව බලනකොට කරුණක් දැක්කා. උපසාලක බ්‍රාහ්මණයා තමන්ගේ පුතාට අඳ ගහලා කිව්වා පුතේ මගේ අවසාන අවස්ථාවට මට අවනම්බු වෙන්න ඔබ වැඩ කරන්න එපා. කවුරුවත් මේ ආදාහන කළ තැනක මගේ මලකුණ ආදාහන කරන්න එපා. උදුල් නොකළ තැනක මගේ ශරීරය ආදාහන කරන්න ඕනේ. අනේ තාත්තේ මට එහෙම තැන් හොයන්න බෑ. උඹම කල්ැත්ව පෙන්නත් යාපන්. එහෙනම් ඉන්ද්‍රක පුතේ කියලා ගිද්දකූට පර්වතයට නැගලා කඳු මුදුන් තුනක් අතර පෙන්වුවා මේ මෙතනයි කියලා පෙන්නලා බහින වෙලාවේ බුදු පියාණන් වහන්සේ කඳු පාමුලට බදලා ඇසුවා කොහෙද ගියේ පුතා උත්තර දෙනවා ස්වාමින් වහන්සේ මගේ පියා මට කිව්වා පුතේ මගේ මරණයෙන් පස්සේ මගේ මලකුණ අනුන් ආදාහන නොකල ඉඳුල් නොකල තන කවසාන ගෞරවය කරපන් කියා මම කීවා තාත්තේ මට එහෙම තැන් හොයන්න බෑ ඔබම පෙන්නපන් කිව්වා ඉතින් මම මට තාත්තා ගිහිල්ලා පෙන්නලයි ස්වාමීනි මේ බහින්නේ එහෙනම් යම් බලන්න කියා ඒ දෙන්නත් ඇතුව බුදු පියාණන් වහන්සේට වැඩලා හැව්වා කොතනද ස්වාමීන් වහන්සේ මේ මෙතනයි තාත්තා පෙන්නුවේ එතෙන්දි දරුවෙන් උඹලා මීට පෙරත් මට මෙතන පෙන්නලා තියෙනවා. අනේ ස්වාමීන් මේ කෙසේදයි කියා අපි දන්නේ කියා දෙන්න හොඳයි. මම සංසාරේ සැරිසරන විටක මං තාපස ප්‍රවිද්යෙන් පැවිදි වෙලා මම මේ කන්දේ වාසය කළා. ඒ වෙලාවේ එදත් උඹට මේ වාගේ පෙන්නලා උඹලා දෙන්න එනකොට මං ඇහුවා කොහෙද උඹලා ගියේ? එතෙන්දි පුතා උත්තර දුන්නා ස්වාමීන් අපේ තාත්තාට මේ අවසාන ගෞරවය දක්වන්න තන තාතා පෙන්නලයි මේ එන්නේ. එහෙනම් යම් බලන්න කියා එදත් මම එතෙන් ඔබලා දෙන්නාම කඳවාගෙන ගියා. ඔබ පෙන්වා මේ මෙතනයි ස්වාමිනි තාත්තා පෙන්වේ. එතෙන්දි මම එදා පුබ්බේ නිවාස ඥාණයෙන් දැලුව අතීතයේ තොරතුරු දක්නා ඥාණයෙන් බලනකොට මගේ ඥානයට පෙනුණා මේ උඹේ තාත්තා උපසාලක නාමෙන් 14000 වාරයක් මෙතන ආදාන කරලා තියෙනවා. එතකොට දෙනින් නම් වලින් කොටෙක් දෙතෙක් කලක් වලල්ලා ඇද්ද? දෙනින් අය දෙතෙක් කලක් වලල්ලා ඇද්ද? දෙනින් කෙන් දෙනින් අය දෙතෙක් කලක් ආදාන කර ඇද්ද? ඕමයි මේ මහ පොළොව ඇති මේ මහ පොළොවේ මල කඳන් නොදැමු ඉඳුල් නොකල තැන කොයන්ද බෑ කාරණේ මොකද සමහර කාලෝ නගරේ සොහන වෙනවා සමහර කාලවල කලාව ධම්ම වෙනවා. ওই ආකාරයට වෙනස් වෙලා යනවා. මේ මල කඳන් නැදමු තනක් මේ මහ පොළොව හොයන්න බෑ. ඉතින් මම එදා උඹලාට ධර්ම දේශනා කළා යම්හි සත්‍යංච ධම්මෝච අහිංසා සංයමෝ ධමෝ ඒතං අරියා සේවಂತಿ ඒතං ලෝකේ අනාමතං ආර්යයන් ළඟ මේ ಗುಣ තියෙන්න ඕන ආර්ය ಗುಣ තියෙන එක්කෙනාගේ විතරයි මල කඳන් දාන්න තැනක් නැත්තේ මරණයෙන් පස්සේ ඉපදීමක් නැති නිසා මොනවාද යම් උත්තමයෙක් ළඟ විදර්ශනා ඥානෙ තියෙනවා නම් නවලෝකෝත්‍ර ධර්මාව බෝධේ තියෙනවා නම් අනුන්ට හිංසාවක් පීඩාවක් නොකරයි නම් ඉන්ද්‍රිය দমনේ ඇතිනම් එයා ගුණවන්තේ ඒ උත්තමයා මරණයෙන් පස්සේ ඉපදීමක් නෑ ඒ නිසා මල කඳන් අය දමන අනික් තත්ත්වයන් උපදිනවා දිරනවා මේ මහ පොළොවේ මල කඳන් දමනවා. උපදිනවා දිරනවා මැරෙනවා මේ මහ පොළොවේ මල කඳන් දමනවා. එමයි මේ සංසාරයේ ස්වභාවය. ජන ආදී වශයෙන් ඒ පිටිනාත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර අතීත තොරතුරු ගෙනහැර දක්වලා විස්තර කර වදාරලා චතුත්ත්‍ය ගලපා ධර්ම දේශනා කළ වදාළ කල්හි දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලාව බෝධෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඉතින් දරුවෙනි මං ඔබලා එක්ක තරහට අමනාපයට මහාන වුණා නෙවෙයි. මම මේ මේ අපායෙන් ගැලවෙන්න සංසාරයෙන් ගැලවෙන්න එක කාරණයක් ඊළඟට උන්වහන්සේ පදාරනවා ධර්මෙනි මම මේ පංචස්කන්ධය ඒකාන්තයෙන් දුක් ගොඩක් කියලා දැක්කා මේකේ තපක් නැහැ මේක මුලාවක් මේ පංචස්කන්ධය නවත්තන්න ඕනේ සැප ලබන්න තුවාලේ තියාගෙන සැප ලබන්න බෑ මේ කුෂ්ඨ රෝගේ අත ගන්නකොට Tamanට යම් සැපක් දැනෙයි නම් ඒ නිසා මේක රෝගයක් නෙවෙයි කියලා කෙනෙක් හිතුවොත් එයාට කුෂ්ඨ රෝගය සුව කරන්නත් බෑ දුකින් ගැලවෙන්න බෑ. නමුත් මේක රෝගයක් කියලා දැනගත්ත සත්පුරුෂයා බෙහෙත් අරගෙන සුව කරන්න වාගේ මේ සංකස්තන්දය දුකක් කියලා කෙනෙක් දැක්කේ නැත්නම් මේක සැප ලබන උපකරණයක් කියලා තේරුම් ගත් එක්කෙනාට දුකින් ගැලවෙන්න බෑයි මේක මට ඕනෑ කියන ආසාව නිසා නමුත් මේක දුකක් කියලා දක්ක පුද්ගලයා මේ දුක දුකින් ගැලවෙන්න ඒ කුසල් හිත් උපදවනවා ඒ නිසා මේ පංචස්කන්ධේ සපක් නෑ දුකයි යා මහණෙනි දරුවනි මම මේක දුක් ගොඩක් වශයෙන් දැක්කා ඒ දකින්නකොට මේකට තියෙන ඕනෑ කමයයි කියන ආසාවල් කෙලෙස් ඔක්කොම දුර වෙලා ගියා. එතකොට මේ දුක දකින්න කෙලෙස් දුර වෙලා යන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංගත මගේ సంతානේ පහල කර ගැනීමෙන් ජාත්‍යාදී සතර දුක් වලින් නිදහස් පරම සාන්තාග්‍ර අමා මහ නිර්වාණ ධාතුව මං සාක්ෂාත් කරගත්තා. මේ අන්දමට දරුවෙනි මම මහණුනේ මේ දුකින් ගැලවෙන්නයි නිවන් දැක ගැනීම පිණිසයි කියා ඒ ගෞතම රහතන් වහන්සේ රජ දරුවන්ට මේ ධර්මයේ පැහැදිලි කර දේශනා කළා. දැන් අපි කල්පනාවට ගත යුතුයි අපට දැන් පින් කර ගන්න මොහොත ලැබුණා. මේ අපට කරදරයි කියලා හිතන්න එපා. අපට එක්තරා ප්‍රමාණයකට දැන් පින් කරන්න පුළුවන් කමක් තියෙනවා. අපට දිනපතා පින් කරන්න ඕන. දිනපතාම අපි තුනුරුවන් වඳින්න වඳින්න පුදන්න ඕන. ටිකක් භාවනා කරන්න ඕන. ආසා කෝපමාන ඊර්ෂ්‍යා උපදිනකොට ඒකට දුරු කරගන්න ධර්මයේ මෙනෙහි කරගන්න ඕන. නොදන්නවා නම් දන්න උතුමන් අසුරු කර ඉගෙන ගන්න ඕන. මේ වාගේ පින්කම් අපි කලාතුරකින් හරි සම්පූර්ණ කරලා තියෙන්න ඕන. මේ විදිහේ චීවර පින්දපාත සේනාසන ගිලම්පස කියන සිව්පසේටයි තියේ දාන වස්තු අපි පූජා කරලා තියෙන්න ඕන. සූත්‍ර පිටකයේ ඇති දස දාන වස්තු අපි ඒවා පුළුවන් ප්‍රමාණයෙන් ඒවා සම්පූර්ණ කරගන්න ඕනේ. මේ කාරණා සම්පූර්ණ වෙනකොට ආන් ජීවිතයේ සඵලයි මරණාසන්න වේලාවට තමා රැස්තර කුසල ශක්තිය මහා මුහුදේ නවක් ඊතර වීමට පිහිට වෙන්න වාගේ ඒ කුසල ශක්තියෙන් සතර අපා දුකෙන් මිදෙනවා දෙව් මිනිස් අප ලබනවා අග්‍ර අමා මහ නිවාන ධාතුවක් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා දැන් මේ මොහොතේ බලවත් වූ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පළමුවෙන් පිරිකර සහිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා ධම්පම් පූජා කිරීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේටද සිවුරු පිරිකර ඇඳ සේනාසන භාණ්ඩ ආදී ජීවර පින්දපාත සේනාසන කියන මේ සිව්පසේට අයිතියේ දාන වස්තු වතුරෙන් ඒ දාන වස්තුන් පින්දපාත සහිතව පූජා කිරීමෙන් බණපද කීපයකටද කන් දීමෙන් රැස් කරගත් තම කුසල් තමන් නමින් නිය පරලොව ගියා වූ පින්වත් අත්පුහාමි මහතාද ජිංගිරි මණිකා උපාසිකා මහත්මියද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා ඉන් ගැනීමට බලාපොරොත්තු තවත් ඥාති මිත්‍රාදී කෙනෙක් විත්නම් ඒ සෑම දිනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියා හිතාගෙන දැන් වදලා පින් දෙන්න ඉදං වූ ඥාතිනම් හෝතු පින් කැමති දෙවියන් සහිත ලෝකයාටද මේ පින බෙදා දෙන් තෙත්තාවතාච අම්හෙහි අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මම නමස්කාර කරමි බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මාගේ ජීවිතය පූජා කරමි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි මම සපවත් වෙම්වා මාමින් සියලු සත්ත්වයෝ සපවත් වෙත්වා මේ ශරීරය පිළිකුල් වූ කුණප සමූහයකි මල කුණක් බවට පත් වෙන නොමල කුණපයකි මේ ජීවිතය මරණයෙන් අවසාන වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි මේ කුසල් බලයෙන් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉලිකුල් වූ මේ ශරීර කුදුව හැර දමා නිවිසන සීමත ගියා වූ නිර්වාණ ධාතුව මට ලැබේවා වන්දනා කරගන්ද ආයුරාෝග්‍ය සම්පatti සංග සම්පatti නේවච අතු නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු Thank you. thank <laughs> you